මෙනෙහි කරන එක. ඵලසිත කියන්නේ මෙනෙහි කිරීමක් නැතුයි අවස්ථාව අත්දකින්න එක. දැන් ගොඩක් කලාවට අපි අනාගාමී තන එහෙම කතා කරාට ඔබ වහන්සේ ගොඩක් කලාවට කටයුතු කරන්න අපිට තේරෙන විදිහට නම් බාහිර දෙයක් නැහැ. සිතුවිලි බව දකින්න තැන තමයි තාමී. අපිට එහෙම තමයි දැනුනේ. හරිද අපි කියපු එක? හරි. ඔව් ඒක තමයි. ඒක නිසා එතන හොඳට ප්‍රැක්ටිස් කරන්න. ඒක වරදක් නෑ. මොකද ඒක හොඳට ප්‍රැක්ටිස් කරාම ඇත්තටම එතකොට මේ අනුපිළිවෙල ගැන නිවන්මගේ ඊගාවාදීරට ඒක පහසුවක් වෙනවා. නැත්නම් ඔක්කොම පැටලෙනවා. පැටලුනාම එකක්වත් හරියට කරගන්න බැරි වෙනවා. තේරුණානේ? තේරෙනවා. ඔව් ඒක තමයි. අර පැටලෙන හින්දා තමයි අපි ඔබ වහන්සේට ගොඩක් වෙලාට කියන්නේ සිතම් බව දකින්න, සිතුවිලිම් බව දකින්න කිය. එතකොට සිතුවිලි හැම එකක්ම. දැන් හිතන එක සිතුවිල්ල, මනෝද්වාරයෙන් කියන්නේ ඒත් සිතුවිල්ලක්. එතකොට අසකන දිවනාසේ කය වගේම මනසිනුත් වෙනවා අරමුණු. ඇසින් දෙයක් බලලා අරමුණු වෙනවා කනෙන් ශබ්දෙන් දෙයක් අහලා අරමුණු වෙනවා ඒ වගේම දැන් කාය ප්‍රාසාදයේ උණුසුම සීතල හැමතැනින්ම ප්‍රසාද කියන්නේ අරමුණු තමයි හොඳයි මනසිරුත් අර පරණය මතක් වෙනවා ඒවා කියනකොට ඒකත් අරමුණක් තමයි ඒ හැම එකක්ම වර්තමාන මේ මොහොතමයි හටගත් අරමුණ පවතින්නේත් නැහැ ඊගාමත මේ සිත නැහැ හැම මොහොතෙම එතන එතන සිතක් ඇති වෙනවා ඒතර හරි සරලයි මේ දහමත් ඒ ඒ සිත විතරයි දකින්නත් තියෙන්නේ හැම මොහොතෙම සිතක් ඇති වෙනවා ඒ ඇති වෙන සිත් දකින්න විතරයි තියෙන්නේ. එහෙන් බලවම හරිම සරල ප්‍රතිපදාවක්. සුන්දර කතාවක්. ඔකේ. කියන. තව එකක් මේ දැන් මේ හැම විටකම රෙනද මොනවරි කරනකොට ඒකට 100ක් තියෙනවා. ඔව් ඒක තමයි. දැන් ඔබ වහන්සේගේ 100 දිනුනේ. ඔබ වහන්සේට දැන් ටිකක් ඒක දැනෙනවා. දැන් අර අර ඒකයි අපි කිව්වේ දැන් අර ජනයාගෙන් ඈත් වෙලා ගිහියන්ගෙන් ඈත් වෙලා හුදකලාව ආරාණයක කුටියක අර වස් මාසයේ ගත කරනකොට විශාල දියුණුවක් වෙනවා. මාර්ගයේ මුලින් හර එක එක හිතුණට ඒක ටික ටික අඩු වෙවි යනවා. අර කරන්න දෙයක්වත් නැහනේ. දැන් එතකොට මොකක් හරි කර කර යන්න ගියොත් එහෙම ඒවට බැස ගන්නවා මේ සිත. ඒතර මොන හරි දෙයක් හිතන්න ගියොත් ඒවට බැස ගන්නවා. දැන් ওই ෆෝන් එකෙන් හරි මොන හරි දෙයක් කරන්න ගියොත් ඒකට බැස ගන්නවා. ආයි මොකක් හරි කරන්න කියලා හිතුවොත් දැන් ඒ ඒකට බැස ගන්නවා. දැන් සක්මන් කරනදී දැන් භාවනා වුණත් එහෙම තමයි. සක්මන් කරනවා කියලා හිතුවොත් ඒකට බැස ගන්නවා. ඒතකොට භාවනා කරන දැන් පරයන්ක ඉන්නවා කියලා හිතුවොත් ඒකට බැස ගන්නවා. හැමතිස්සෙම මේ හිතේ තියෙන බැස ගන්න ස්වභාවයක්. හැබැයි මේ බැස ගන්න ස්වභාවයම තමයි වළනකොට ආත්ම ස්වභාවය. හැබැයි ඉතින් ඒක එච්චර මේ ඇත්තටම යෝගාවචර අවස්ථාව තමයි ඔය මුලින් අර සීය දැන් අලුතෙන් අවදි වෙලා තියෙන්නේ. කලින් හොම අවදියක් තිබුණේ නැහනේ. දැන් එතකොට ඕක හොඳට පේන්න ගන්නවා. දැන් කලින්ටත් වැඩිය හොඳටම දැනෙනවා. බැස ගන්න බව. ඒ අර 100 දියුණු වෙන නිසා. ටික ටික ටික දැන් තව දියුණු වෙනවානේ. දැන් හොඳට පේන පේන එකත් වැඩි වෙනවා. එතකොට කලින් දැක්කේ නැති ඒවාත් දැන් පේනවා බලනකොට. එහෙම නේද? නෝ. එතකොට හැබැයි ඒක විසිරිලා නෙමෙයි. ඒ මාර්ගයේ කොහොමත් එහෙම තමයි. අර 100 හොඳින් වැඩෙන වැඩෙන ඉතින් විසිරෙනවා වගේ. විසිරෙනව නෙමෙයි කලින්ට වැඩිය දැන් හොඳයි. නමුත් අර අපිට දැනෙන්නේ අර හොඳට දැන් දැන් අර දැන් දැන් සුදුරේදී කඩ පිරිසිදු වෙනකොට දැන් කලින් කුණු ගොඩාක් තියෙනකොට සුදුරේදී කඩේ අපිට එච්චර ගාණක් නැහැ පේන්නේ. දැන් සුදුරේදී කඩ පිරිසිදු වෙන්න වෙන්න අර කුණු චුට්ටක් තිබ්බත් පේනවා. දැන් කලින් අපි ගා ගොඩාක් ඒ කෙලෙස් ඒවා තිබිච්ච හින්දා ඒක එච්චර මේ එතකොට දැනුනේ නැහැ සාමාන්‍යයෙන් දැන් සීයාව දෙනකොට වෙන්නේ හොඳට දැන් මේ දේවල් හැම මොහොතෙම පේන්න ගන්නවා මේ බාහිරත් නැහැ සිතෙත් නැහැ කියලා වොම් පේන්න ගන්නකොට ලොකු දියුණුවක් එනවා ඒකට කෙලස් චුට්ටක් තිබ්බත් ඒක ගොඩක් පේන්න ගන්නවා ඒකට හිතෙනවා කෙලස් වැඩි වගේ වැඩි නෙමෙයි අර දියුණුවට කෙලස් පේන්න ගන්න එකක් වෙන්නේ තේරෙනවද කියවේ? අර අර මාර්ගය තුල දියුණු වෙනකොටත් කෙලස් වැඩි වගේ තමයි තේරෙන්නේ. නමුත් වැඩි නෙමෙයි. අර දියුණු වෙනකොට අරව තව පේන්න ගන්නවා. අර සුදු රෙදිකට හොඳට පිරිසිදු වෙනකොට කුණු චුට්ටක් තිබ්බත් පේනවනේ. අන්න ඒ වගේ. දැන් සුදු රෙදිකට සාමාන්‍ය කිල්ට් වෙලා තියෙනකොට කුණු එච්චර හොයන්න බෑ. ඒක නිසා කෙලස් තියෙනවා. නමුත් දැනෙන්නේ නෑ එච්චර. ඊට පස්සේ මේක දැන් ටික ටික පිරිසිදු වෙනකොට පිරිසිදුනොත් ආ පොඩ්ඩක් හරි කුණු ආවොත් ආ ඒක හොඳට කැපිලා පේනවා. අන්න ඒ වගේ තමයි තමන්ගේම සිතත් හොඳට කෙලස් පේන්න ගන්නවා. එනකොටම ඒක යෝගාවචර මේ අවස්ථාව කියන්නේ පුහුණු වෙන මේ මේ අපි දැන් ওই මාර්ගයේ කටයුතු කරනකොට අපිට මේ අවබෝධය තියෙන්න ඕනේ මේ කුණු පේන්න ගන්නවා කියලා දැන් ඒක දැන් ගොඩක් අයලා දැන් ඔය වස් මාසයේ ඔහම ඉන්නකොට ගොඩක් කලාවට අර දැන් යනවනේ ටිකක් කල් දැන් තනියෙන් ඉන්නේ දැන් ඒතකොට වැඩක් නැහැනේ කරන්න දෙයක්වත් නැහැනේ දැන් හුදකලා අද ඕක ඉන්නකොට තමයි ඕක හිතුවේ නැතුණාට දවසින් දවස අර එනවා මේ අර අර සබ්‍රක්‍මන ස්වභාවය එනවා ඒ කියන්නේ මේ අපි දැන් පැවිදි ප්‍රෝජාව කියලා කියන්නේ ඒ කියන්නේ මේ බුදුන් වහන්සේ ඕක පවරන්නේ මේ නිවනටනේ ඔය පැවිදි ජීවිතේ ඒ කියන්නේ අපි අපි කියන්නේ සබ්‍රක්‍මචාරී කියලා කියන්නේ ඔය පටිසංකා යෝනිසෝ කියලා ඔය කියන්නේ පින්දපාතම් පටිසේවම් මේ සම්මේ මේ භ්‍රමචාරය සඳහායි මේ ආහාරය ගන්න. ඔය කියන්නේ භ්‍රමචාරය කියන්නේ ඕක තමයි. ඒ කියන්නේ තනියෙන් ඉන්න එක. තනියෙන් ඉන්න එක භ්‍රමචාරය. දැන් දැන් ඒ කියන්නේ තනියෙන් ඉන්න එක කියන්නේ අධ්‍යාත්මිකව අභ්‍යන්තරේනොත් ඒක සිද්ධ වෙනවා. ඒක ඒක තමයි වැඩි අනේ විසිරෙන්නේ නැහැ නේ. දැන් විසිරෙන බාහිරින් විසිරෙන අරමුණු වෙන්නේත් නැහැ. දැන් බාහිරට යන්න විදියක් නැහැ නේ. දැන් අර සාමාන්‍යයෙන් කවුරු හරි කතා කරනවා වැඩ කරනවා ඕ එතකොට ඔකත් පේන්නේ භ්‍රමචාරී ස්වභාවය ගිරියනවා තේරෙනවද භ්‍රමචාරී ස්වභාවය මතුවෙන්නේ අර ඒවා ඔක්කොම අඩු වෙන්න ඕනේ අඩු වුණාම කරන්න දෙයක් එන්නේ නැහැ දැන් කරන්න දෙයක්වත් නැහැ අන්න භ්‍රමචාරී සැබෑ භික්ෂුවගේ භූමිකාව අත්දකින්න පුළුවන් එතකොට තමයි කවුද මේ භික්ෂුව කියන්නේ කිය භික්ෂුව කියන්නේ භ්‍රමචාරී කියන්නේ ওই ස්වභාවය ඔක ටිකක් අපහසුයි කියලා එතකොට දැනෙනවා ඒකට දැනනවා දැන් සාමාන්‍යයෙන් ඔය ඒ පුරුදු වෙලා තියෙන දීර්ඝ කාලයක් තිස්සේ මිනිස්සුත් එක්ක කතා බහ කළා ඔය එක එක එහෙමනේ කවුරු හරි මොකක් හරි කියනද කාලේ ගෙවන තේරෙන්නේ නැහැ ඔය මොකක් හරි අරමුණක තියාගෙන ඔය දුවනවා සිතේ ඒ අරමුණේ දුවනවා මේ අරමුණේ සිත දුවනවා දවස් ඉවර වෙන්න සිතර කොහම හරි වැඩ තියෙනවා ඒ එක්ක අරක හිතනවා එක්ක මේක හිතනවා එක්ක අරක කරනවා එක්ක තව අරමුණක් හරි කියනවා බලනකොට එතකොට අර සිතට එද ඒකට තමයි පුරුදු වෙලා තියෙන්නේ සිත මැෂින් එක වගේ. නමුත් දැන් භ්‍රමචාරී වෙනකොට වෙලා තියෙන දැන් ඔන්න කියන්න කෙනෙක් නැහැ. ආන්න කෙනෙක් නැහැ. ඕන්න දැන් දැන් දවන ඕකද භ්‍රමචාරී ස්වභාවය දැන් පේනවාද? කොයිතරම් කොයිතරම් ඒකේ තියෙනවද? ඒතකොට දැන් තමයි සුදුසු වෙන්නේ අර අපි කියන්නේ අර දායාද පරිබෝධන සාමිනා පරිභෝජන කියලා. ඒ ඒකට සුදුසු වෙන්නේ එතකොට තමයි. අනිතර යුද්ධයක් තියෙන එක හරි අපහසුයි. සාමාන්‍ය ගිහි කෙනා වගේ නෙමෙයි. ගිහි කෙනාට ඔද ඔත ඔය මට්ටමට එනකොට ඕක තියෙන ලොකු යුද්ධයක්. තේරෙනවනේ දැන් ඒක ගිහි ජීවිතය තුලත් ගිහි ජීවිතය තුලත් හැබැයි මේ මාර්ගය තුල අපි මේ පෙන්වන ප්‍රතිපදාව තුළ ගොඩක් දියුණු වෙනකොට එයාට අනිත් අයගේවා දැන් හරියන්නේ නැහැ ටීවී බලන එක ඒකත් එපා වෙනවා නාට්‍ය ඔක්කොම එපා වෙනවා මේ ඕකත් බෑ ඒ කියන්නේ වැඩක් නැහැ කියලාම තේරෙනවා මොකද ඔක්කොම බොරු කියලා තේරෙන්න ගන්නවා ඒක අධ්‍යාත්මයෙන් එන භ්‍රමචාරී ස්වභාවයක් මතුවෙනවා එතකොට අර මේ භ්‍රමචාර්යාව සඳහා මේ ආහාරය ගන්න කියලා කියවන්න ඔය නිසා එතකොට ආහාරය ඒතර සුදුසුයි පැවිද්දට. ඒතර අන් සැබෑම පැවිදි ස්වභාවය වෙනවා. දැන් සාමාන්‍ය මේ මේක මේ සාමාන්‍යයෙන් මේ යුගයේ වෙනකොට අපේ පැවිදි ප්‍රෝජාව තුළ විශාල ඒ කියන්නේ පිරිහීමක් තියෙනවා පන්සල් වල නිකන් ගිහියෝ වගේ ඉන්නවා. ඒතකොට නිකන් ඒගොල්ලොත් වැඩ කරනවා, ඒගොල්ලන්ටත් වැඩ වුණ තරම් තියෙනවා, ඒගොල්ලෝ ගිහියෝ කතා බහ කරනවා. වෙනසක් නැහැ ඒතකොට. දාන විතරයි අර අර සිව්පසේ දෙන එක විතරයි වෙනස තියෙන්නේ. නමුත් එකම විදිහට යනවා. එතකොට Brahmachari නෑ. එතකොට අර පැවිදි ප්‍රෝජාව තුළ ඒ දිනුව ලබන්න බෑ. එතකොට නිවන් මඟ නෑ. එතකොට කොහොමත් එයා ඉන්නේ දුකේම තමයි එයාටත් අර ගිහියන්ගේ ඒ ඒ අසෘත පුතග්ජන ස්වභාවය තමයි එතකොට තියෙන්නේ. ඇත්තටම මේක ලොකු පරිවර්තනයක් අපි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ මාර්ගයත් එක්ක සීයෙන් කොහොමද? එතකොට අපේ අඩුපාඩු මොකද්ද? මොකද්ද මෙතන වෙන්නේ? මොකද්ද මේ Brahmachari කියන්නේ? මොකද්ද මේ පැවිදි ප්‍රෝජාව? අපි දැන් ඒක අපි අත්දකින්නවා. එතකොට පුදුම අත්දැකීමක්. එතකොට නිකන් බුදු සමය වගේ. බුදුන් වහන්සේ අර බුදු සමය බුදුන් වහන්සේත් එක්ක අර හිටපු සංඝ රත්නේමයි. එතකොට එතකොට සැබෑම සංඝ රත්නේ වෙන්නේ. සැබෑම සංඝයා බවට පත් වෙන. අරමුණු දැකලා මිදෙනවනේ සංඝ කියන්නේ. එතකොට ඒක ඒක දැන් සමන්ගයට සිද්ධ වෙනවනේ. ඒ සැබෑම දැන් එක මොහොතක් මහණෙනි මේ සත්‍ය දකින්න එකනේ බුදුන් වහන්සේ අගය කළේ. කල්පයක් හිටියත් වැඩක් නැහැ කිව්වනේ ওই විදිහට අර ගෘහයෝ ඉන්න විදිහට නිකන් විසිරලා පිරිහිලා ඉන්න විදිහට. බුදුන් වහන්සේ මේ සත්‍ය එක මොහොතක් දැක්කොත් නේ ඒක අගය කරේ. ඒ අපි හැම මොහොතේම දැන් සත්‍ය දකින්නවානේ. ඒ සත්‍ය දකින්නා කියන්නේ සිත මේ යුද්ධ කරනවානේ. මේ මේ සිතට මේ ඉන්න බැරිකම අපි දකින්නවානේ. අපේම සිතට ඉන්න බැරිකම අපිම දකින්නවා. ඒ අපේම සිතට ඉන්න බැරිකම දකින්නවා කියන්නේ මේක තමයි මාර යුද්ධේ. බුදුන් වහන්සේ කරපු යුද්ධේ මේ. ඒ බුදුන් වහන්සේ යුද්ධ කළා බුදුන් වහන්සේට වැඳ වැඳ ඉන්නක නෙමෙයි. දැන් අපි බුද්ධ පුත්‍රයන් විදිහට අපිත් යුද්ධ කරනවා. එතකොට අපි යන්නේ මේ කෙලෙස් කෙලෙස් ගින්න නිවන යුද්ධයකට බහලා ඉන්නේ. ඔව්. ඒ යුද්ධේ තරන්නේ ඔහොම තමයි. යුද්ධය අපහසුයි. යුද්ධ ගියාම යුද්ධ කරන මිනිස්සේ කොයිතරම් අමාරුවෙන්ද යුද්ධයක් කරන්න කියලා. ඒ මිනිස්සයානේ දන්නේ ජීවිතයෙන් එහෙන් කොයි මොහොතේ නැති වෙයිද දන්නේ. එහෙන් වෙලාවට කන්න බොන්නද ඒව මොනවත් කරන්න බෙන්නේ නැහැ යුද්ධ කරනකොට. අනිත් එක හැම මොහොතෙම සිහියෙන් ඉන්න ඕනේ සතුරා කොයි මොහොතේ හරි නැත්තම් දෙනවනේ. ආයි තමන්ගේ ජීවිතේම නැති වෙලා යනවනේ. ඒක නිසා හැමසම යුද්ධයට ඉන්න සෙබලා ඉන්න පුදුම සිහි කල්පනාවකින් ඉන්නේ. නැත්තම් ඔය අපේ අපේ දැන් සාමාන්‍ය අපේ රටේ යුද්ධයක් තිබුණානේ. එතකොට අපි දන්නවනේ බංකරවල ඊටපු අපේ හමුදා සොල්දාදු කොයි මොහොතේ හරි හතුරා විසින් පහරයක් දෙයි කියන බයෙන් ඉන්නේ. ඒ වගේ මෙහෙම සිද්ධ වුණානේ. ගොඩක් තරුණයෝ නැති වුණානේ. ඒ වගේම එයාගේ අතපය නැති වෙනවා. එතකොට මොන හරි වුණොත් එහෙම එයායි සම්පූර්ණයෙන්ම විනාශයක් වෙනවා. ඉතින් ඒ විනාශය වෙන්න තප්පරයක්වත් ගත වෙන්නේ නැහැ. ඒක නවත්ත ගන්න බෑ වුණාට පස්සේ. එතකොට ඒ නිසා හයාලට සිද්ධ වෙනවා හැම තප්පරයක්ම 100ෙන් කටයුතු කරන්න. යුද්ධෙත් ඒ වගේ. එතකොට මේ මාර යුද්ධෙත් ඒ වගේ තමයි. මේක ක්ලේශ මාර යුද්ධයක්. ඉතින් මේක මේක අභ්‍යන්තරයෙන්ම අධ්‍යාත්මයෙන් තියෙන. ඉතින් මේක ඇත්තටම අපි හිතන තරම් ලේසි නෑ. දැන් තනියෙන් හුදකලාව ඉන්නවා කියන එක ඇත්තටම ඉන්නකොට තමයි තේරෙන්නේ කොයිතරම් ඒක. හැබැයි ඒක බැස්සට පස්සේ ටික ටික ඒක පරිණත වෙනකොට ඒකට ඒකට ඒක ඒක තමයි යාගේ ක්‍රමේ. එයා ඒකට හැඩ ගැහෙනවා. අන්න එතනදී තමයි එයා සැබෑම භික්ෂුව බවට පත් වෙන්නේ. එතනදී තමයි අර කුසලස උපසම්පදා කියන එක සිද්ධ වෙන්නේ. ඒකේ මාර්ගයේ යනකොට තමයි මේ කුසල සිතේ දැකලා ඒ තුල එන සතිත් පරියෝදපණම් කියන තැනට එන්නේ එතකොට තමයි. එතකොට තමයි මේ ඒ ස්වභාවය බවට පත් වෙන එක තමයි අන බුද්ධ පුත්‍රයෙක් වෙනවා කියන්නේ. ඉතින් ඔය ගමක තමයි අපි බොහොම පරිස්සමින් කටයුතු කරන්න ඕනේ. මේකෙදී බොහොම සිහියෙන් කල්පනාවෙන් නුවණින් යා යුතු ගමන බොහොම ඉවසීමෙන් හික්මීමෙන් අතර මේක ගිහි ගිහි ගිහි අවස්ථාවෙත් මේ ගමනම තමයි තියෙන්නේ එකම ගමන මේ තියෙන්නේ එතනදී වෙන්නේ ඔක්කොම දේවල් බාහිර කියලා බාහිර තියාගෙන ඔක්කොම දේවල් තිබුණට මිදෙන ස්වභාවයක් දැනෙනවා ගිහි කෙනාට ඔක ගොඩක් දැනෙනවා ඒතකොට ගිහි කෙනාට යුද්ධය වැඩි ගිහි කෙනා දුක්ඛ පටිපදා දැන් පැවිදි කෙනා සුඛා පටිපදා. ඒ කියන්නේ බොහොම සැහැල්ලුවෙන්. ඒ කියන්නේ පැවිදි කෙනාට සිව්පස්සේ ලැබෙනවා ඉන්න පුළුවන් ඒ. ඔව් ගිහි කෙනාට සිව්පස්සේ ලැබෙන්නේ එයාට උදේට වැඩට යන්න තියෙනවා, වැඩ කරන්න තියෙනවා, මුදල් ඕනි ජීවත් වෙන්න ප්‍රශ්න එනවා. ඒතකොට ඒ කෙනා මේ මොනවා තිබ්බත් සමහරලාට අධ්‍යාත්මයෙන් ඉන්න උදකලා. ඒ මාර්ගයට බහින කෙනා, ඒ සද්ධර්ම ශ්‍රවණය කරන කෙනා. ඒක ගිහි දැන් භික්ෂුවට තියෙන සුඛාපටිපදා ගිහියා දුක්ඛාපටිපදා ගන්ධාභිඥා දුක්ඛාපටිපදා කිප්පවිඤ්ඤාත් ඉන්නවා ගිහියන් අතරත් අධ්‍යාත්මය මේක හොඳින් නුවණට අසු වෙලා දෙයක් නැති බව වැටහිලා ඒ අවබෝධයටපත් වෙන ගිහියනුත් ඉන්නවා. ඉතින් ඒක ගිහි පැවිදි කියලා නෑ. පැවිදි අතරත් එහෙමයි. පැවිදුණත් සමහර අය පිරිහිලා ඉන්නේ. ඉතින් පැවිදි ජීවිතය තුළත් ඇත්තටම සුඛාපටිපදා කොහොමත් ඒ කියන්නේ සිව්පස්සේ ලැබෙන නිසා අච්චර දුකක් නෑ ගිහිය වගේ. එතකොට සුඛාපටිපදා කියවේ නිසා දැන් ගිහි කෙනාට කියන දුක්ඛාපටිපදා. එතකොට අභිඥා කිප්පාභිඥා වෙන්නත් පුළුවන් දුක්ඛ ගන්ධාභිඥා වෙන්නත් පුළුවන්. අභිඥාව සුඛ වෙන්නත් පුළුවන් අභිඥා ගන්ධ කියන්නේ පරප්‍රමාද වෙන්නත් පුළුවන් කිප්පාභිඥා කියන්නේ පහසුවෙන්ම ලැබෙන්නත් පුළුවන් අභිඥා. අභිඥා කියන්නේ ඥාය සදිගම. ඒ කියන්නේ මෙතන තියෙන්නේ මේ සත්‍ය අවබෝධ වෙන එකයි අභිඥා කියලා කියන්නේ. ඒ කියන්නේ අභිඥා ඥානයට හසු වෙන පරම සත්‍ය කියන්නේ තොන්න නිසා. ඒ කියන්නේ මෙතන අවබෝධයක් ඇති වෙනවා. ලොකු අවබෝධයට පත්වීමක් සිද්ධ වෙනවා. අභ්‍යන්තරයේම සබහා දහම් බවට දිය වී යාමක් මේ තුල තියෙන. ඉතින් ඒක තමයි ඊටාම ගැඹුරු වචන ටිකක් තියෙන්නේ. ප්‍රායෝගිකව මෙන්න මේ මග 100න් හැමතිස්සෙම මෙනෙහි වෙනවා. මේක තමයි අපි යන ප්‍රවිධි ප්‍රෝජාව තුළ තියෙන කටයුත්ත කියන්නේ. ඉතින් මේක මේ මාසෙ විශේෂයෙන්ම වස් මාසයේ ලංකාවේම මේ ලෝකේ කොහේ හිටියත් මේ මේ මේ කටයුත්ත මේ මාසෙදී ගොඩාක් සීනුවන පවත්වනවා භික්ෂුන් වහන්සේලා. මු විශේෂයෙන්ම මේ මාර්ගය තුළ අවංකව කටයුතු කරන යෝගාවචර භික්ෂුන් වහන්සේලා. ඒ අය උත්සාහ කරන නිසා මෙයාට ඒක දැනෙනවා. මේ මොකද එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි අපි මියන්මාර වගේ රටවල ගත්තොත් විශාල භික්ෂුන් විශාල පිරිසක් ඉන්නවා. ඒත් ඒ අය ගොඩාක් ආරණවල හොදකලාව ඉන්නවා. එතකොට අපිට දන්නවා ලංකාවෙත් එහෙම ඉන්නවා. එතකොට එතකොට අපිට තේරෙන ලෝකේ වටේම විශාල පිරිසක් කොහෙවත් ඇවිදින්නේ මුකුත් එහෙම නැතුව මේ වස් මාසයේ උදකලාව එක කුටියක ඉන්නේ. ඉතින් මේක කුටියක ඉන්න එක කොයිතරම් අපහසුද කියන එක තේරෙනවා. ඇත්තටම මේ ඉන්න කෙනා තමයි දන්නේ. ඇත්තටම පොඩ්ඩක් සක්මන් කරන්න ඊට මේට පොඩ්ඩක් අර තමන්ගේ කාය නැත්තම් අර අර ව්‍යායාමයක් කායට අවශ්‍ය වෙනවා ප්‍රසාර ධාතුව ඒක විදිහට පවතින අපහසුයක් දැනෙන. ඉතින් කෙන කෙනාගේ විදිහට ඒක වෙනස් වෙනවා. කෙනෙක් පුරුදු වෙලා තියෙන්න පුළුවන් පරයන්කෙන් හරි දවසම ඉන්න පුළුවන්. නමුත් ඒක හැමෝටම පහසු නෑ. යෝගාචර අවස්ථාවේදී විශේෂයෙන්ම කෙනාට කෙනාට ඒක සාන්දිටිකයි. ඉතින් ප්‍රයදි ප්‍රජාව කියන්නේ කොයිතරම් කොයිතරම් අභියෝගාත්මක කටයුත්තක්ද කියන එක හර සැබෑම භික්ෂුවකට තමයි දැනෙන්නේ. ඉතින් මේ වචන ටිකම ඔබතුමා ඔබ වහන්සේට නැවත නැවත අහනවා ගොඩක් හොඳයි කියලා අපි හිතනවා.